ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත් යටි. මේ වැඩමුළු තුන්වෙනි දවසේ මේ කාලය පිටාවෙන් බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපි ලිඛිත ප්‍රශ්න බලන් අරගනිමු. ඒ වගේම ආරාධනා කරමු සභාවාරය අනාතර වාරයේ සතිවාරය අනාතර වාරයේ කාටදී වෙනත් ඉදිරිපත් වෙන ප්‍රශ්න කරුණාකර ඉදිරිපත් කරන්න. දැන් සාමාන්‍ය සති සමාධි ප්‍රඥා යන අවස්ථා පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අන්තර්ලිවා චෛතසික අධේ සඳහන් කරන්නේ හිතක සිතක් තියෙන බවට දැනනගින සක්‍රීය තාත්තර කියන චෛතසික කියලා චිත්ත කියලා කියන්නේ විතර චෛතසික ඒ වගේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුර සඳහන් කරපු ඒ වගේ චෛතසික සිහියම ලයිස්තු කරලා අසුකාලීන ආචාර්යවරු චෛතසික බලක් දෙකක් කියන බව දක්වලා තියෙනවා. ඒ අනුව ඒ පරක් දෙකෙන් තුනක් තමයි ඔය සති සමාධි ප්‍රඥා ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒකට මා ගැඹුරින් බලනකොට ඒ බෞද්ධික ලක්ෂණ වශයෙන් සතිය අපි ලාභලා කරනවා. කොලාපණි නැතුව අරමුණට බැස ගන්න ගතිය. එතකොට සමාධිය කියලා කියන්නේ ඒකාග්‍ර වීමේ ස්වභාවය. ප්‍රඥාව කියලා කියන්නේ වෙන්කොට දැනගන්න ඥානය ආදි වශයෙන් එක එක එක එක උච්ච සම්පාදනය කරනවා. ඒ අනුව ප්‍රඥාව සමහර වෙලාවල් වලට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ආදි වශයෙන් සත්‍ය ස්තුති පාක්ෂික ධර්ම වල පෙනී සිටිනවා සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොධ්‍යාය සති මාර්ගාංග වශයෙන් ඒකත් විවිධ කෘත්‍යය එක එක අවස්ථාවේ වෙනස් කරනවා සමාධියත් ඒ වගේ තියෙනවා ඒක නිසා ඒක දල වශයෙන් එහෙම නම් කරනවා පොතේ ඒක දකින්න වෙන්නේ හම්බ කරන අමාරුයි. භාවනා කරනකොට භාවනා කරනකොට අත්දැකීමයි තියෙන්නේ. ඒ කිය අත්දැකීම පොතේ තියෙන එක පිටුවහල් කරගෙන කරාට අත්දැකීම දේ වාක්‍යට වැඩිය වෙනස් වෙන්නේ ඉතියි. ඒක නිසා අපි ඉස්ලාම් කරන්නේ වෙන අසා දැනගන්නවා අසුවිසු ඥාන කියලා. ඊට පස්සේ ඒක සංසන්දනය කරලා චින්තාමය ඥාන වශයෙන් පෙන්නගන්නවා. අන්වේඥාන වශයෙන් දැන ගන්නවා ඊට පස්සේ උත්සාහ කරනවා ටික ටික ටික ටික අධ්‍යක් ගන්න ඒ මෙයා වැඩන මොකක් බලාපොරොත්තු වෙන අධ්‍යක් ගන්න එකයි ඒ අධ්‍යක් ගන්නකොට අර කියන මූල ධර්ම දැක්මත් අපි අලුත් සුද්ධ කර ගන්න ඕනේ නැවත නැවත මතක් කර ගන්න ඕනේ ඒ මතක් කර ගන්නකොට අද්වචාරින් වහන්සලා මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන බදත්තාන කියලා ක්‍රමයක් හොයාගෙන තිනවා විකිකයිසිකේ ලක්ෂණය අයින් කෙරෙන්නේ නැති රසයේ වශයෙන් විකිකයිසික කරන කෘත්‍ය මොකද්ද කියලා අච්චුමත්තරණය කියලා කියන්නේ ඒ සයිසිකේ චෛතසිකේ මුදුපත් වෙච්ච වෙලාවේදී ඒ භාවනා යෝගාවචර වැටෙන ආකාරය අදත්තාණය කියලා කියන්නේ ඒ මුදුපත් වීමට ආසන්නයෙන් බලපාන කාරණාව ඉතින් මේ විදිහට ලයිසු කරනවා. හැබැයි ඒවා මේ පටිච්ච චිත්තකයේ ඒක නැත්නම් කියනවා හිතර ආය පිළිගන්නේ නැහැ ඒක පසු කාලීන සංග්‍රහ කරපු දේවල් කියලා. නම සමහර විදක සමහර ආයතක අත්ලක් වෙනවා එකින් එක වෙන් කළ දැනගන්න. ඒ වගේම සමහරලාගේ ප්‍රඥාවගේ චෛතසික වලට කුටි එකක් නෙවෙයි කීපයක් වෙනවා. ලක්ෂණ කීපයක් වෙනවා. එක එක ආචාරවල එක එක විදිහට වෙනවා. ඒ නිසා සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන් අධර්මාවකරණය පොතේ විස්තර වෙනවා මේ අටුව ඔක්කොම කියනවා පිටු කරලා ගොඩක් කරාට ඒ කටයුතු ගොඩක් සිද්ධ වෙලා තියෙන්නේ අසුපාලින බුදුනේ ලංකාවේ තමයි අටුවායේ ටීකායේ තමයි ඔයගේ වෙන් කළා තියෙන්නේ සාමාන්‍ය ඔය බුදුමගේ විච පොත්වල ඒ ස්වාමීන් වහන්සේලා වෙලා ගන්නවා මේක එකක් එක එක වෙන වෙන වශයෙන් වරව ගන්න මම මේ අවස්ථාවේදී කෙටි මතක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශාරීරික හෝ මානසික වේදනා සංවේදනා විපස්සනාවට නංවන ආකාරය පහදා දෙන්න. මේ කොයි වෙලාවක වුණත් ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම කටුක වේදනාවක් කියලා කියන්නේ. මේ කවුරු මොන සැප හෙව්වත් ජීවිතය කියන්නේ කටුක වේදනාවක්. අපි එක අඟුරක් ගල් ඉන්නකොට කටට අරගෙන ධනවට අතින් අතට මාරු කරන එක විතරයි ජීවත් වෙනවා කියන්නේ. අසසීලක් නැහැ. අපි හිතන කිසිම අසසීලක් නැහැ. දුක්ඛෝපපතිච්චෝ කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක උදේ ඉඳලා හැන්දෑව වෙනකන් රැඳ ඉඳලා ඊ වෙනකන් එක දිගටම දුක තමයි. ඉතින් ඒක සාමාන්‍ය ඊටම උග්‍රව වෙනවා අවුරුදු 60 වෙනකන් පස්සේ. ඊට ඉස්සෙල්ලා නම් හිතේ ඇත්තටම නෑ නෑ. මේක ටිකක් දුක දිනනවා හැප වැඩි කර ගන්න පුළුවන් මේ විදිහට ඉතින් හැට පෙරලවට දුනනට වාසිය තේරුම් අර ගන්නවා ඔක කොච්චර ගන්න ගියත් කෙලවර වෙන්න ඕන දෙයක් තමයි කියලා. ඉතින් ඒ මේ දුක භාවනාවට නගා ගන්න අමාරු මොකද ඒ දුක එනකොට දුක කියලා සඳහන් කරන්නේ දුක් වේදනාව එනකොට ඒකාන්තයෙන් කටික නුරුස්නා ගැටියක් එක්කම තියෙන නිසා ඒක භාවනාවට ගන්න අමාරුයි එතකොට වෙන්නේ භාවනාට නුරුස්සාවයි. අරමුණට නුරුස්සාවයි අරමුණේ නුරුස්සාවයි නිසා. ඒ නිසා සර්වචන් වහන්සේගේ උපක්‍රමය තමයි ඒ වගේ දුක වගේ පීඩාකාරී නොවන මධ්‍යස්ත උදාසීන රූප අරමුණක තමයි සත්‍ය භාවනාව වඩලා වඩලා වඩලා ඒකේ සතිය කලතුනා වුණාට පස්සේ කෙලින් නැගිටගෙන යන්න පුළුවන් තරම් හැදුනට පස්සේ ස්වභාවයෙන්ම වේදනාවට වැටෙනවා වේදනාවක් කියලා වෙනම වේදනාවට පසනාවක් කියලා වරවාගෙන විද්‍යත් මාර්ග කරනවා වගේ කාය පසන ඇවිල්ලා දෙකට කීයකට දානවා වගේ කරන්න දෙයක් නැත්තේ. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. මොකද ටික විනාඩි 10 15ක් විතර ඉන්නකොට ඕනම කෙනෙකුට මේ වේදනා එන්නකම් නිදීම් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකකට නිකන් සාමාන්‍ය කියනකොට ආශ්‍රද ප්‍රසආසිය වේදනා ඉස්මතු වෙන්නේ ඉස්සලා කොහමද වේදනා ඉස්මතු වුණාට පස්සේ කොහොමද කියලා සංසන්දනය කරනකොට ආස්වාද ප්‍රසවාසය හරහම වේදනාවන්ගේ බලපෑම තේරෙන්න පටන් අර ගන්නවා සක්මන් කරනකොට දර තද බල වේදනා නොදැනෙන වෙලාවේ සක්මන යම් යම් වේදනා තියෙන වෙලාවේදී සක්මණේ ආරමුණු කෙලිචෝදන ඇති සංසන්දනය කරනකොට යෝගාවචරයට ඇඟටම නොදැනී ටික වේලාවක් යනකොට අර වේදනාවට පස්සනවට වැටෙනවා සංවේදනා සංනිවේදන කියන දෙකක් වේදනාවට සංවේදනා කියලා කියනවා ඒක විඳින කියලා කියනවා සංවේදන වලට යනකොට සංඥාවයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් ඔය එක එකනාට තම තමන්ගේ ජීවන රටාවේ හැටියට නැත්නම් ජීවිත රටාවේ චරිත ලක්ෂණ හැටියට ඉදිරිපත් වෙන වේලාව ඉදිරිපත් වෙන ප්‍රමාණය වෙනස්. සමහරෙකුට කාය වසනාදී කියලා ඒ වේදනා චෛතසිකය බොහෝ ප්‍රකට වෙනකට වෙනවා. ඒ ඇත්තෝ මේ වේදනා විදීම් පැත්තට හැදගැහිච්ච ඇත්තෝ. තව කෙනෙකුට සංඥා පැත්තට යන්න පටන් අර ගන්නවා. දැනීම හැඳින ගැනීම පැත්තෙන් සංනිවේදනයේ පැත්තෙන් කටයුතු කරන ඇත්තෝ තව සමහරවිට සංස්කාර පැත්තට යනවා. ඒ නිසා කායන පස්සනාවෙන් පස්සේ ඊගාවට කොට වෙන්නේ අලතරව අහුවටා නැතින වේදනාවට තමයි. නමුත් යෝගාවචරයේ චරිත ලක්ෂණ හැටියට වෙන වෙන විදිහට පේන්න පුළුවන්. ඒ නිසා මේකට පස්සේ මේක කරන්න කියලා කිසිම තරමක් කියලා නැහැ. මෙන්න මේකට පස්සේ මේ වෙන්නේ ඉති කියනවා කියලා විතරක් පොතේ පොඩි ඉගියක් වෙනවා කියන නිසා ආනපසනා ඉවරයි දැන් දැන් වේදනාවට පස්සෙන් පටන් ගන්නවා කියලා අතරමැද බෙල් එකක් ගහලා ඉරේ ඇදලා ඉරේ ඇද වෙලාවක් නැහැ. ඇදට නොදෙනි ඒ ඔක්කොම සිද්ධ වෙනවා. ඒක යෝගාවචරය බරකට ගන්න නරකයි. අර මතුරු වර්ගී වගේ උඹ කටුව දිවයිලට බිකින් අදින. එච්චර තමයි කියන්නේ. අදයි ඒකනේ මේ ස්වාමීන් වහන්සේ. සක්මන් අරමුණේදී මාහට හැමදාමත් තිබෙන මද්දතිය සහ නිදිමත අතරින් සිරුරේ උඩු කොටසේ ඇතිවන තද වේදනාව සමග ආලයන්කයට යන මාහත ආලයන්කේ මුල් විනාඩි 35 පසු පසු ඉතාමත් අසීරු තත්වයක් ඇති වේ. සිරුර පුරා දැඩි වේදනාවක් ඇති වෙනවා මොන ආකාරයකටවත් දරාගත නොහැකි. නමුත් ඉතාමත් අසීරුවෙන් නැවත අරමුණේ සිට පැවැත්වුවත් වේදනාවට හිත දුවන නිසා වේදනාව අරමුණේ තබා ඉදිරියට යනවා. ආරාපාන අරමුණත් වරින් වර මතුවෙනවා. මේ ආකාරයට දිගටම ගමන් කර ඒ අවසාන විනාඩි 10 පමණ වන විට හිත නැවත හොඳින් තැන්පත් වෙනවා. වේදනාව සහ ආනාපාන දෙක මාරු වෙමින් ඉදිරියට යනවා. හොඳින් කය තැන්පත් වෙනවා. සීනුව නාද වන විට හිත හොඳින් තැන්පත් වෙලා තිබෙන්නේ. සීනු නාදයත් සමග නැවත සමාධිය විදෙනවා. මේ தත්ත්වය හිතට අපහසු தත්ත්වයක්. මීට පෙර මා පාදයන්කේ පැය එකක් එකමාරක් අතර කාලයක් ගත කර පුරුදුයි. සුඛ වතාවක්ම භාවනාවේදී ශුන්‍යතාවය අධ්‍යක් ඇති මාහට මේ தත්වය පිළිබඳ සිතට සිව් වේදනාවක් දැනෙනවා. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් මෛත්‍රියෙන් පහදා දෙනසේක. මේ සාමාන්‍යයෙන් ඒ පරියන්ඛය ඒ සක්මනා කියලා අපි ආලස්න සමත කරගෙන දුන්නට මේ වගේ වෙලාවල් වලදී පැයකමල තමයි වාඩි වෙන්න ඕනේ නම් ඒක එන්න දිගට සැලසුම් කරගන්න කමක් නැහැ. අර මේ සද්දේ සිංහාදය බාධා වෙනවා නම් පොඩක් ඈත තැනක වාඩි වෙනවා. තමන්ගේ මේ ඒ වගේ මේ සංවිධායකවරුන්ට කියලා මම මේ පැයකට පස්සේ වාඩි වෙනවා කියන එක මතක් කරලා හරියට පරියන්කවල ඒ වගේ අර පැයකට පස්සේ හම්බෙන විශ්‍රාමයේ පැයට අම්බු පසාමෙන් තැන්පත් කරන වඩා පවත්වාගෙන යාමට මේ කාලසටහන පොඩ්ඩක් හැර දාගන්නවා. අනිත් සක්මනක් අඩු කරන්නේ නැතුව කොහොම හරි දැන් ප්‍රතිසිද්ධියල තයික් වල වාඩි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සක්මනක් කොහරි තයික් වෙන්න ඕනේ. කෙල්ලා මේ හරියටේ පොඩ්ඩක් වැඩි කර ගැනීම සඳහා උත්සාහ කරන්න අපි දැනට අයින් ලහය අමාරු වෙන එකක් කරනවා ඊටසේ වගේම හවස කරන පරියන්කවලදී පහසුන ටිකක් වෙලා වැඩි වෙලා ඉඳලා ඒ පරියන්කේ පසු කොටස ලැබෙන ඒ විරාග ස්වාමීට කන්ටතුවට අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරලා පොඩ්ඩක් වැඩි වෙන්න අරින්න. ජීවේනාදී අනිකය වෙනුවෙන් පොදුවේ කරන එකක් නිසා ඈත තැනක පොඩ්ඩක් විවේක තැනක වාඩි වෙලා තමන්ගේ මේ හැදෙන ආනාපානයේ වේදනාවයි හරහා ගිහිල්ලා ලැබෙන මේ සංකප්ප වලට අනුග්‍රහ කරන්න කියන එක තමයි මගේ අදහස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව මුලින් කරගෙන යන්නේ. ආරයක භාවනාවේ සිටින විට දැනෙහි වේදනාව ඇතිවන නිසා භාවනාවට බාධාවක් ඇති වේ. මේ ගැන ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හැමදාම ඒක වේදනාව දෙනවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇඳගෙන ඉන්න ඉරියව්ව වැරද්ද නිසා සමාල්ලාට ආවේදනාව වෙනවා. ඒකකොට පරියන්ක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් අර ඉස්සල්ලා මේ ප්‍රකාශ කිවිදිරායි 35 කට පස්සේ එනවනම් මේක ස්වභාවිකයි. ඒ කියන්නේ පරියන්කේ ආසනීය වැරද්දක් නිසා නෙවෙයි අරක් වගේ මේ වේදනාව එනවා. ඉතින් වෙනවා නම් වේදනාවේ අන්තිම වෙලාව උග්‍ර වෙනකන් ඉන්නේ නැතුව ආනපන යන අතර වාරයේදීම මේ වේදනාව උග්‍ර වෙන්න කලින් යාන්තෝන මතු වේලාවේ බලා ගන්න පුළුවන් වුණොත් තමයි දැක ගන්න පුළුවන් වෙයි ආස්වාද ප්‍රසආසය තියෙද්දි පසුබිමේ ටික ටික ටික ටික වේදනාවක් හැදෙන්න වෙනවා. ඒකට නුරුස්නා ගතියක් හැදෙන්න වෙනවා. ඉතින් අපි කොච්චර ගණන් නොගෙන ඉන්න ගියා ටික වෙලාවකට ඇවිල්ලා ආනාපානයත් එක්ක පසුබිමේ නෙවෙයි පෙරබිමටම එනවා. ඇවිල්ලා දෙක දෙන්න දෙපැත්තේ ඉන්නවා. සමහරලා ආනාපානය යට කරගන්නවා. සමහරට ආනාපානය වේදනාව යට කරගන්නවා. මේ විදිහට මේ යාන්ත්‍රවලට පිච්ච වේදනා සංඥාව ආනාපානේ සම කරගෙන ගිහින් වේදනාව ආනාපානෙ ඉක්මවලා. ඒකෝට වේදනාවේ අවස්ථා තුනක් දැක ගන්න පුළුවන්. ආනාපානට වැඩි තීව්‍ර අඩු අවස්ථාව, ආනාපානය සමසමව පවතින අවස්ථාව සහ ආනාපානෙ ඉක්මවල ගිය අවස්ථාව. අරමදගයි සද්දපරසියත්යිගේ ස්වාමීන් වහන්සේ ඒක පිළිබඳව ලක්ෂණ විග්‍රහ කරලා මහන්සි ප්‍රමේතම ඒ ශාසික කියලා තිබුණා වේදනාව ආනාපානට අඩුව පවතින වෙලාව දැක්කට වේදනාව මෙනෙහි කරන්න එපා. ආනාපාන වේදනාව සමසමව පැත්තෙන් පැත්ත තියෙනවා දකින්නට වේදනාව මෙනෙහි කරන්න එපා. යම් වෙලාවක වේදනාව ආනාපානට වැඩිව ගියාන ආනාපාන චිත්ත හිත ගලවලා වේදනාව කියන අලවලා වේදනාව මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ පටන් අර ගන්න වෙලාවේදී ආස්වාසිය නිමයි ප්‍රසවාසිය නිමයි කියලා ආසත් ප්‍රසාරයේ ස්වභාවික ලක්ෂණ දැක්කා වගේ මේ වේදනාවට පුරා ස්වභාවික ලක්ෂණ තියෙනවා. අරක පුච්චනවා වගේ, අරක අඹරනවා වගේ, අරක අනිනවා වගේ, අරක කපනවා කොටනවා වගේ, අරක එක තැනක, අරක පදාසයක, අරක ස්ථිරව, අරක නලියෙමි පුරා කරේ. මේ වේදනාවේ මේ විවිධ පැතිකඩ අපිට බලන්න බැරි දුක් වේදනා පිළිබඳ තියෙන නුරුස්නා ගැටේ නිසා නිසා ආනාපාන බලනකොට වගේ නෙවෙයි වේදනාව බලනකොට වේදනාවේ ස්වභාවික ලක්ෂණ කපනකොට නොපුච්චනවා අනිනවා මිකන ඔක්කොමත් තියෙනවා. ඒත් එක දැක ගන්න පුළුවන් වුණොත් මේකට තියෙන නුරුස්නා ගතිය, ඒක නොදකින්න පටන් තියෙන ගතිය එතකොට තමයි තමයි තේරුම් පටන් අරගන්නේ කොච්චර වුණත් අර නුරුස්නා ගතිය දකින්න කොච්චර මෙනෙහි කරත් අර මොකට මෙනෙහි කිරීම සම්බන්ධ වෙන්නේ. මොකද මේ නුරුස්නා ගතිය හිත මායා කරන නිසා. යම් වෙලාවක මේ දෙකම දැක ගන්න පුළුවන් වුණොත් කාය ප්‍රශ්නාවේ ලබනවට වැඩිය දියුණුවක් වෙනවා. මොකද මේකෙදී අනුශේ ධර්ම වැඩ කරන හැටි යෝගාවචර තේරුම් ගන්න. අර මොන එනවත් එක්කම මනාපමනාප දෙක අනිවාර්යෙම මනාප ඉලේක ගැන මේ කතා කරන්නේ දුක් වේදනා කමනාපය ගැන. ඒ අමනාපය නිසා කරුණ දිහා බලන්නෙම ඒක පිටා ද්වේෂයකින් නදකින් නොපතක් කියන අදහසින් ඉතින් එතකොට මුළු භාවනාවම දඬු කඳේ ගැහුවා වගේ අටු පොහලක දාලා බරුවා වගේ නිින්නක දාලා පළහනවා වගේ සම්පූර්ණ දුකක් එන්න පටන් අර ගන්නවා මොකද කායික දුකටත් වැඩිය දෝමනස්සේ කියන චෛතසික දුක ආවට පස්සේ මොන විදියෙන්වත් ඇයි භාවනා කරන්නේ මොකක්ද මේකින් ඇති ඵලය කියලා තේරෙන්නේ නැහැ පුදුමාකාර අප්‍රියාවක් තිබෙනවා. ඉතිගිදී ගෞතමයන් සඳහන් කළා තියෙනවා මානෙනි වේදනා කරන උලක් උලක් කනිච්චාම රිදෙනවා. හරිය දෙයක් නැහැ. නමුත් හිතුවොත් එතනම තවත් උලක් කරනොත් එන්නේ මොකද වෙන්නේ කියලා ඉවසා ගන්න බැරි වෙනවා. ඒ වගේ කියනවා කායික වේදනාව ආවතනට නදිකින් අපතන් කියන මානසික වේදනාවක් දැක්ුණාට පස්සේ කොහොමදක්වත් වෙනවා. උල් දෙකක් එකතන යනවා වගේ. හැබැයි දෙවෙනි උල Taman නැනගන්නවා. පළවෙනි එක කායේ වේදනාවට එන එක දෙක ඒක හිතෙන් Taman අමනාපයෙන් පාල කරගන්න එක. ඊට පස්සේ ඒක න සරුවසාදාව නැගිටිනවා දන්නේ නැහැ. ඉන්න බැරිවයි. ඒ නිසා මේ දේ දන්නේ නැතුව මේ වේදනාවට කියන මේ දෙතාවර බලපෑම දන්නේ නැතුව අපි මොන ජීවිතේ මොන දෙන්නේ කියලා හිතේ වනේ තියෙන මේවා අඳුරට බයයි වගේ. වේදනාව එන්නකොට නිදිගෙන. ඉදිරියට යන්න බයයි. මොකද භාවනා කරලා නැති නිසා. ඒක නිසා ටික ටික ටික ටික කුංචු කුංචු කුංචු වේදනා විසදාකාරව කටයුතු කරනකොට නිවසීමේ ශක්තිය අසීමිතව වැඩෙනවා. ඒකට කියන ප්‍රතිශක්තිය කියලා. නිවසීමේ ශක්තිය තව වෙනදා ධර්මයේ කියන වේදනාව අට කුංචු වෙන පටන් ගන්නවා. මේ ඉරිදි ධර්ම වේදනාව තියෙනවා. ඉතින් කරගෙන කරගෙන ගියලා මරණ වේදනාව පරියන්සේ විඳපු දවසට පහුවෙන්ද තමයි කියන සෝවාන් වෙන්නේ. ඉතින් යන කම්මගේ. ඒ නිසා සෝවාන් ආදී මාර්ග ඥාන අමෘතය කියලා කියනවනම් ඒක ලැබෙන්න දෙන ට්‍රේනින්ග් තමයි මෘතය. මරණය පෙන්නලා ඒක ඉවසම ගෙනාන තමයි අමෘතයට යන්නේ. ඒ නිසා මේ මෘතයට බය තාක්කල් මරණයට බය තාක්කල් වේදනාවට බය තාක්කල් ඒ මනුස්සයා අමුවම කන්නා වගේ ඉන්න ඉදිච්ච රසයක් ලබන්නේ ඒකේ තියෙන පැහැදිලි පැත්ත අඳුර පැත්ත විතරයි ඉඳවන්නේ අවදාරි දවසක ඉවසලා ඉවසලා වේදනාවේ ඉවසීමේ ශක්තිය ඇති වෙලා කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව හෝ අපේක්ෂාවකින් තොරව මම මේකෙදි මේ සතිය පවත්වා ගන්න කියන කායික නිර්පේක්ෂ සතිය ප්‍රත්‍යක්ෂ කියනවා මරණය අත්දැකීම වෙලාව කියලා එතකොට තේරෙන පටන් අර ගන්නවා එතන මේ අහකට තමයි අමුත්තේ තියෙන්නේ. අමුත්තේ යටින් පාරකින් මුත්තේ ආරහා. ඒක නිසා මේ බුද්ධහගේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නන භාවනා ක්‍රමය ඊවල් තිබෙනට ඇවිල්ලා භාවනා කරන කට්ටියට හරියන්නේ නැහැ. ඉතින් දරුවාද නැත්නම් මේ මාළු නිවාස වලට යන්න ඕන අයට විවිධ දිනාසන වලට යන්න ඕන අයට හරියට භාවනාවක් නෙමෙයි. ඒක පුළුවන් නම් කම බැන්න කම. එච්චරයි. ඒ වෙන හැම භාවනා මධ්‍යස්ථානවලම අනිත්‍යංග වල භජන කියනවා. ඒ নানা ආකාර දෙල්ලා වගේ අරගෙන. මේක නෑ භජන එක වේදනාවත් එක නෑ. පුළුවන් නම් ඒ සින්දු ආගෙන හිටවම දැන්නම් බලන්න. මේකපත් ගන්න බෑ ඔක්කොම. මේක කනවා නම් ඕක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ උදාහරණයකට සයිකෝපැත්ස් ඇදෙනවම අඩුයි කියලා. සයිකෝපැතික් මිනිස්සු මේ මාළු නිවාසවලට විවේක ස්ථාන වලට අවේලෙබල් එක බොහොම උසස් මේ ආධ්‍යාත්මික ගුණ වලට කට්ටිය වගේ නිදි ගත කරනවා මෙයාට පස්සේ ආර විඳ ගන්න කියන්නේ ඉවරයි ඊට පස්සේ ඉවරයි ඔක්කොම දෙල්ලන් කැල්ල ඉවරයි ඉඳගෙන විනාඩි 5 ඉන්නකොට ඕන් නැගිටලා ඒ නිසා හොඳ කතාකාරයෝ ඔය කවුරු වුණා මොනවද කියන්නේ බා මොකද නිකන් ඉන්නක මොකක් කරන්නේ නැත විනාඩි 5ක් කියන්නේ ඕන කරාටිකාරේ ඕන ජීවිතෝගහරේ කොහොමද උඹට උදලක් උදලක් නැතුම් පාතර නැතුම් තරුලඳලා ගහතයි වෙන්නේ නැතු විනාඩි පහක් ඉන්න කියන්නේ ඔක්කොම කටේ තියෙන හරිවන්න පුරා පල්ලෙන් බහිනෝ කියන එක කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ දෙලකාර වැඩක් තමයි ඒ කියන්නේ මොනව කරන්නද කියලා මේක ඇක් සිදමන මම නලියයි උදලක් නැතුම් පාතර නැතුම් නටන්න පුළුවන් දඟල නැතුම් දාන්න පුළුවන් බ්‍රේක් දාන්න පුළුවන් ඔක්කොම දෙල්ලා ගෑ මොනවා නොකර හිටපන් කියන කොන්නද ඒ නිසා මේ වැඩේ හරිම ප්‍රායෝගිකයි ඒ වගේම තමයි කරන්න කරන්න කරන්න තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේක මොනම තාලකින්වත් කොන්ට්‍රෝල් ක්‍රමයෙන් කරන්න බෑ ආයෙත් දීලා හරියන්නේ නැහැ කායක හොරගම් කළා හරියන්නේ නැහැ තමන්ම දිනු කරන්නේ ඒ නිසා අපි මේ වගේ වැඩකට ගියාට පස්සේ අපි ජීවිතයට අදාළ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඊට ගාලා කිසිම ප්‍රශ්නයක් සැහැල්ලු නෑ දවසකට. ඒක වෙන කාර්යයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. කොච්චර දන් දුන්නා කොච්චර සිල් රැක්කත් මේ දෙයට කිසිම අලුත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දෙකකින් අදිෂ්ඨාන ශක්තියක් අරගෙන භාවනා කරලම පුළුවන් වෙලාවේ මේ වේදනාවට මොන ජීවිතයක් කරලා තියෙන්නේ. ඉතින් ඒක බුදුජානක දේශනා කරන මහන්නේ දුක නම් දුක් වේදනා නම් දුකක් බව මම ඒකාන්තයෙන් පිළිගන්නවා. නමුත් ඒක මේකයි මේ දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කිරීම තරම් සැපයක් නු මුළු ජීවිතේම නැහැ. අපි ඉරියව් මාරු කරන්නේ දේවල් මාරු කරන්නේ මේ දුක්ඛ සත්‍ය මාර්ගික මිනිසයි දුක්ඛ සත්‍ය වෙයිලා තියෙන්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ හරියට බණක් කියනකොට හරියටම අහගෙන තයි කාමර්ධක ඉන්නකොට ඊයාසෙන්ම නිවන් දැක්කයි කියලා කියන්නේ හැල්ලෙන්න දෙයක් නැතුව ඒ ධර්මයෙන් තියෙන ගෞරවය ආහරණය කොට කායවසන ආරා වේදනාවසකට වැටිලා ඒ සියදි දත කාලෙ ආහගෙන ඉඳලා එහෙම නැත්නම් බුදුහාමගන්ගේ ඉන්ද්‍රජාලකින් සෝවන් වෙනවා නෙවෙයි ඒ නිසා ඒකට අපකට වෙන්න ඕනේ ඒ ඉස්සරහට තියෙන සත්‍යය ඉතින් අපි මෙතෙක් කල් මේ සංසාරේ ගමන් කරන්නේ ඉරියව් මාරු කරපු නිසා යමාර කරන්නේ නැතුව ඉන්නවනම් ඒ දුක්ඛ දර්ශය කියන එක ගොඩ දාන දෙයක්. බොහෝම ප්‍රකට දෙයක්. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ ධනිය වේදනාව නැතුව. මොකද ප්‍රශ්නේ තියෙන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න මොන්නේ අමාරු නැතුව. කොන්දේ අමාරු තියෙන එක නෑ කියන මෙන්න ඕන දැනගමාරු කරන කොන්දේ අමාරු තමයි වෙරන්නේ. ධනිය මාර්ගයෙන් එක්කලා කියන වෙන ඕන එකක් මට ඉගෙන ගන්න ධනිය මාර්ගාව ඉස්සන්න බැරි කියලා. ඒ මේ භාවනා කරන්නේ. භාවනා කරන්නේ නිවන් ළඟ නිවන් ළඟනේ සත්‍යවත් සත්‍ය අවබෝධ. සත්‍ය අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන තමයි මේ කතාව. ඉතින් ඒ දවස්වල මේ ඒ දීරක පත්‍රය දෙන්නා මේ නර්ලෝ හොල්මන් කියලා හිතුවා. අනිත් කෝරක් මතක ඇති මේ චන්ද්‍රාණික වත්තලා එහෙම හරියට ලියනවා. ඒකෙදි කියනවා එක දෙන්නේ කරු හරි කරනවා. එක්කෙනෙක් වහමිපත් කියන අනිත් කාඩ එම්බල ජඩේ ගණු කඩුව එන්නේ සරණට මා මේ සරණින් මේ යන බව දන්නවා ඒත් මට තුවාලම කරනවා එයාලා යෝගාලය කරලා දුක් අත්‍ය අවබෝධ කරන්න ඕනේ අද ඒක දන්නේ නේද කොන්දේ නේද නේද මේ යන්න හදා දෙලා ටිකක් කාට කාටක් නවන් තව තමන් කරවෝ කරපු තාලෙට බෙදාගෙන කණ්ඩ වෙනවා. ඒ කෑම සඳහා දුක් වේදනාත් එක්ක දෝමනස් වේදනාව දාන්න නැතුව දුක් වේදනාව විතරක් දකින්න නම් ඒ වේදනාවට ඉන්නා වෙන ගතියක් තියාගන්න. මේ වේදනාව වෙනකොට පඬිත් මහසි සාරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා භාවනාවේදී යම් වේදනාවකට මුණ දුන්නම ඒ වේදනාව යහපත් සත්‍යයක් විපස්සනා ඥානයක් බලාගෙන ඉන්නවා. වේදනයි කියලා නැගිටලා ගියොත් ඒ ඥානෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ධර්ම වේදනාවක් කියන ධර්ම ඥානයක් වෙන බවට ලකුණු. අන්දගියාවේ කලාවක් හම්බ වෙනවා. ඒක නිසා යම්කිසි කෙනෙක් ඒ වේදනාව මගදී අතහැරලා යනවා කියලා කියන්නේ විදිහාදී වගේ විදිහනවා ලබන්න තියෙන ආනිසංස ලැබෙන්නේ. යාගේ ගෝලයා ගැන තමයි කරකට තමයි මම භාවනා කරේ අපේ අනිසාවෙන් නාමසේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා විපස්සනා භාවනා කරන කෙනාට පැමිණෙන වේදනාව සිට දෙවිතුව මෙතනදී ආගෙන ඉඳලා. භාවනාවේ සාමාන්‍ය සුභාශිංසන ඉන්නේ මෙලේ. ඒක පුළුවන් කරන් සුදු කරන්නේ කියලා කියනවා. සිටියා කාන්තාවට උමතුරක් කරන්න එපා. ඉතින් වෙලාවට එන්න දෙන්නේ. මොකද දෙකම භාවනාවේ එනකොට කොහොමදක්ක සතිය ගැලෙන්නේ. වේදනාව කාට පස්සේ ඵලයන් ජීව සතිය ගැලෙන්නේ. ආනාපාන සතිය දැන අමාරු වේදනාවට සතිය දෙකට පස්සේ යන්නේ නැහැ. වෙන දෙයක් හිතලා බලන්න ඒත් බෑ. ඒ කියන්නේ මේක තමයි ඇද ඇද ඇද ඇදලා නැති ඒ නිසා මේ ගතිය දෙගුණ වෙලා එනවා. මොකද මේක නෑ වැඩි. අපි අරයි කාටද? ගෞතම මහත්මයා රතන සූත්‍රයේ මේ අරිය සත්‍යානි විභාවයන්ති ගාථාවේ සෝවාන් මාර්ගය ගැන කියනා පුරාණ නව ගාථාවෙන් ග්‍රහත් ඵලයක් ගැන කියවේ. අහිතගාමී අනාගාමී මාර්ගඵල පිළිබඳ සඳහන් වීමක් එම ගාථාවල තිබේද දැනගැනීම කරන්නේ. සීලම් පුරාණන් කියන එක අරියත් මාර්ගයේ නෙවෙයි කොයිඥානයේදීත් එක තුනයි සහ රතන සූත්‍ර ගොඩක් කරලා සෝවාන් මාර්ගය තමයි සෝවාන් මාර්ග ඥානය තමයි වලකලා දෙන්නේ. කියන්නේ පළවෙනි මාර්ග සත්‍ය ඒක දෙනකොට සීලම් පුරාණන් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ඒවා පුරාණ කෙලෙස් ඉවර වෙනවා. නවන්නති සම්භවං අවදුරටත් අලුතින් සක්කාය විච්‍යා කෝචිතා කෝචින්දතර ප්‍රමාණයට පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි ඉස්සරහට යන ඥාන වලටත් දෙන්නන්නේ. එනමුත් ඒක ආවියත්යෙන් කුරු ගැනීමක් කියලා සාමාන්‍ය අර්ථකථන දෙන්නේ නැහැ. ටික ටික ටික ටික තරන්දේ වගේ වන් කරනවා අලුත් කරුණු රස කරන්නේ. ඒක නිසා රත්න සූත්‍රයේ පළවෙනි මාර්ග ඥානික සර්වත්‍ය දේශනාවේ අනෙකුත් තැන්වල සඳහන් කරලා තියෙන සූත්‍රයෙන් බැලුවොත් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා තමන්ගේ ජීවිතයේ ස්ථාන තුනක් සාරාණ්‍ය දේ ස්ථාන වශයෙන් ගණන් ගන්නේ කියලා. කවදා හෝ පැවිදි වෙච්ච තැන මේ මුළු සංසාරෙටම තිබිච්ච ඥාතිම තිබිච්ච සතුට තිබිච්ච බන්ධනේ හලපු තැන සාරාණ්‍ය දණක් සීකටේතනක්. ඒක සෝවාන් වෙච්ච තැන සීකටේතනක්. එතකොට ඉතුරු වෙච්ච කෙලස් ටික නියපිටකට ගත්ත වැලි ටිකක් වගේ ප්‍රහාණය කරපු කෙලස් ටික මහ පොළොවේ තියෙන වැලි වගේ. ඒ තරම් ප්‍රදේශයක් සෝවාන් කොටයි ඉන්නවා. තුන්වෙනි සාරාණී ස්ථාන තමයි ආර්යත්වයේ සියලු කෙලස් ටික. ඒක රුධිරේට සාරාණී ස්ථාන හතරක් තුනක් තියෙනවා. පස්චිම බලයට පරිවිච්ච තන, සෝවාන් වෙච්ච තන, රහත් වෙච්ච තන, ඒක ප්‍රධාන කඩේ. මේ ගැ කියනවා දෙන්නේ ගියන්න වැඩක් නැහැ කියලා. පාන සුදුව දෙන්නයි කරන්නේ. ඒකලගෙන ආරක කරන්න දිනවා මේක කරන්න දිනවා කියලා යහ කරන්න දී කියන ඉතින් නිකාන්තා කලේ ගුණ නමල දීටි වතුර වැටෙන්න තමයි මේ කතා ගියන්ට කියන්නේ. මේ සෝවාන් වෙන්න නම් ජීවිත විදිහටක් ඇත්තේ නෑ. නමුත් ඒ දේ කරන්න බුදුහාම කියලා මගේ වගේ ඉන්නරයි මම වෙන්නේ සිල් නෑ නැතලා. අත්වතල මං කර ආවට පස්සේ මන් දෙන පළවෙනිම වැදගත්ම ටැග් එක තමයි සුවාන් වීම. සුවාන් වුණාට පස්සේ ආදාන යට කරගන්න බැරි. ඒක ගොඩක් තියෙනවා. නමුත් දැන් ඒ නිසා ඒ සුවාන් වුණාට පස්සේ හම්බ වෙන ආශිර්වාද නැත්නම් අච්චරි අద్భుත ධර්ම ටික තමයි රතන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. සුවාන් කෙනෙක් ගන්න තියෙන ආචාර්ය අද්භුත ධර්ම අරියත් එන්නේ පුළුවන්. හැම එකේදීම හැම මේ සංයෝජන ධර්ම තුනේ තුනේ තුන ඊට පස්සේ දෙකක් තුනක් පස්සේ දෙකක් නැති කරනවා ඊට පස්සේ පහම අයින් කරනවා හැම එකේදීම එකම පිළිවෙලයක් ආරම්භ වල අතහැරන අලුත් දේවල් එකතු කරන්නේ නිබ්බාන දුරා යථායතවේකෝ විහිරේ පහන නිවියන්නාසේ ඒ එකේම කෙලස් නිවෙනවා නිවා දරනවා කියන එක තමයි කියන්නේ ඒක නිසා උත්කෘෂ්ඨයෙන් වාගේ ඇත්තට ගන්න පුළුවන් සම සෝවාන් ආදී සකලා ගන්න ආදී හැම මාර්ගයකම සිද්ධ වෙන්නේ එකම දේ කරන්නේ. දැන් සම්මා ආනාපානේ දක්ෂිති තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බොහොම හොඳ බලවත් අපියක් කියලා දෙනවා බලවත් ආනාපානයක් කියලා දෙනවා ඉස්සරහට කරන දේ වගේ නොකිතපු දේවල් කියනවා ආදීන් කියලා කස්සලකා වෙනවා අන්දකල්ලා කරනවා මේ නැත්නම් සමුද දෙන්න කන්න ගියා වගේ වෙනවා ඒ වේදනාවක් පවතිනවා වගේ වගේ ඒ සොක්සර් කියන තමන්ට කරන්න තියෙන්නේ ඒක ගැන හිතටව ගන්න නැතුව ආන සතිය විදිහට පවතිනවාද ආනාපාන විදිහට පවතිනවාද කියලා දන්නවනේ එන්නේ එන්නේ තාම ඉතර ධෛර්යයක් එන්න පටන් ගන්නවා කොයි යහපතක් කොච්චර ගල ගල හැතුව බුලන් වගේ දැන පහන නදියවට බුලන් හතරේ එකම ශේණිය ලබත් වෙනවනේ ඒ වගේ ආනාපාන පිළිබඳව සතිය පිළිබඳව විශ්වාසයක් ඇති කර ගන්න වෙනවා ඒකනේ ප්‍රශ්නේ පිටිපස්සට ඇහුන්නේ අම්මගේ වක්කේ මතක් කරන්නේ පානාකාරපති භාවනා කරගෙන යනකොට ඒ මූලේ දැක්කා වගේ පාට නම් අදින රැගයක් කරගෙන ඒ පාට උදේට පහරක් දෙන්න වගේ ලොකු කම්පනයක් ඇවිල්ලා තියෙනවා ඒක තමයි මම ප්‍රශ්නේ ඇහුවේ ඒකේදී තමයි පුළුවන් ද ආනපන පවත්න්න කියලා සතිය පවත්න්න කියලා පුළුවන් කරගත්ත තමයි මගේ ප්‍රකාශ කරන්නේ ඒක ගැන හොඳ බලවත් සතියක් ආනාපානය පිළිබඳ තියෙනවා ඉතින් ඒ දැනට උනත් ඒ වේදනාව තියෙනවා කියලා කියනවා තමත් නෑ. අපි මේ කාර්යකතියදී විදයකම ආනාපානය සහ සතිය පාඨන වුදු කරන ගත්තොත් ලොකු ධෛර්යයක් එන්න පටන් අර ගන්නවා. මොන බාධා ආව කඩා ගන්නතෝ මරද යන්න පුළුවන් කියන කාරණය. ඒක තමයි අපි ඉතුරු වෙන්නේ. ආ ජල ස්වාමීන් වහන්සේ මුලදී වම දකුණ ලෙස පින්පත්ව ඔසවනවා යන යවනවා තබනවා ලෙස සක්මන් භාවනාවේ යෙදෙනවා දැන් ස්වාමීන් වහන්සේ මුලදී මුලදී වම දකුණ ලෙසත් ඉන්පසුව ඔසවනවා යවනවා තබනවා ලෙසත් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මේ වන විට එම ක්‍රියාවලිය එකට එක සම්බන්ධ වූ ධම්බලක්ෂේ මනසින් දකිමින් සක්මනේ යෙදුණෙමි. වම දකුණ ලෙස නොව එය ක්‍රියාවලියක් ලෙස දකිමින් සක්මනේ යෙදෙමි. මෙය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. මේක පිළිබඳව සමහරු නිදර්ශන වශයෙන් සඳහන් කරනවා ඉස්සර අපි කොහේ කොහොම කපුලලා යනවා වගේ මම කිව්වා ධර්ම තිප්පතිලා කියලා ගියාට පස්සේ වෛද්‍යවරයෙක් එකක් පදින කෙනෙක් දෙවිලේ කපුලක තියාගෙන දිගටම රවුන්ඩ් එක දානවා ඒකම සමානට එනවා මේක කවුරුත් කියලා ගත්තා නෙවෙයි ඒකම රවුන්ඩ් එක කරගෙන වගේ ක්‍රියාවලියක් ආයෙත් මාතෙත් කියනවා ධනක්ෂිත රූප වතුරෙන් ඇතුලේ ඇවිදිනකොට හැම දෙයක තේමාවේ තරංග කකුල වල කකුල වතුරම තමයි කියන්නේ. ආන් මේ වගේ එක වැරක් විතර නෑ. ඒක ක්‍රියාවක් විතර නෑ. ඒක ක්‍රියාවලියක් තියෙන්නේ. එකින් එකට සම්බන්ධය ඉතාම චිදුයි. චිදුයි. විතරෝ යන ක්‍රියාවලිය. ඒකත් මේකේ මුලක්ම දක්වා හොයන්න බෑ. තරම හැම එකම හැම එකටම සම්බන්ධයි. ඉතින් ඒ වගේ වෙලාවල් වල සමහර දැන් වල සවචන් වහන්සේ වචනයක් කියනවා පච්චාපුරේ සංජීය කියලා. ඒකත් දෙක සම්බන්ධ කරන සංඥාවක් තියෙනවා. මොන්නේ චක්‍රයක් කරගන්න. කියන බලවල අපේ ජීවිතේ හැම දෙයක්ම චක්‍ර සංසාර චක්‍රේ ඉඳලා කිස්මක් දක්වා ඔක්කොම දක්ලා කරකවෙන්නේ. ඉතින් අපි මුලක් නඩක් එකක් හොයන්න ගිය ගමන් මේක පටලවිලා. ඒ නිසා හොඳට අපි හොඳට එළඹ හිටිය පස්සට එනවා. ඒව වෙන විකට කරකවෙන ක්‍රියාවලිය කියන වචනයක් කීයේ පාවිච්චි කරන්නේ. ඒ ක්‍රියාවලිය දිහා බලා ඉන්නකොට මගේ කිසිම ඇඟිලි ගැහිල්ලක් ඕන ඒ ක්‍රියාවලිය 100 100ක් ඒකමගේ පවත්තා. සක්මණේ යනකොට මම ඕනේ නැහැ. සක්මන් සක්මන් කරනවා මට තියෙන ක්‍රියාවලිය දිහා බලන්න. ඉස්සරහම හිතනවා මම සක්මන් කරන්න ඕනේ, මෙන්න කරන්න ඕනේ, වටහා ගන්න ඕනේ කියලා. නමුත් සක්මන ගුරු වුණාට පස්සේ ඕලකට ගියාට පස්සේ තමයි තේරෙනවා මම යන නැති වෙනකොට තමයි හොඳටම සක්මන වෙන්නේ. මම ඇවිලි ගහනකම් සක්මන බොරකපු කාර්යයක් කරනවා. වරලා ඉන්නවා. මම අයින් වෙලා ආයාසයෙන් තොරව ධර්මම් වෙනකොට පූර්ණ නිරීක්ෂණය කරන්න පුළුවන් තමයි සම්පූර්ණලාභ කියලා ඉන්නේ වීජයක පෙරහැරක් බලනවා වගේ බලාගෙන ඉන්නවා ඒ විදිහම තමයි ආනාපානේ මේ චක්‍ර වශයෙන් කරගෙන පටන් ගන්නවා කියන කියන්නේ මම අයින් වෙලා ඉන්නවා මම ඉන්න ගාන එන්නේ වැඩි කරනවා මම අයින් වුණාට පස්සේ වැඩි ලස්සනට යනවා. Tamande එක කියලා මලක් පිටින් දිහා බලාගෙනවා වගේ, ඉරක් පායන දිහා බලාගෙනවා වගේ, බබු කිනායන දිහා බලාගෙනවා වගේ, සතර පිටින් දිහා බලාගෙනවා. අන්තිම මුළු ජීවිතේම අපි දවස පුරා මේ කටමන දේවල්, විස්තර කරලා ගන්න දේවල් වෙන්න ඇරියනම් මොනම බාධාවක් අපි හිතන්නේ නේ මම නැත්තම් ඒක කරන්න බෑ. ඒකට මම ඇඟිලි ගන්නද මම තමයි රම කරන බබා අහු රාලාන් කියලා හිතාගෙන ඉන්නේ. නම කොරෝනා කියලා හිතාගෙන ඉන්නේ. අර රාලා බබා මැරිලා කරන ගමේ කිසි කරදරයක් ඉන්නකන් තමයි කරදර. ඒ නිසා මේ ශරීරයට ඇඟිලි ගහනවා. මේක නూరు නොකරුවා කියනවා. කෝල ගැටි පානවා කෝඩු ගැටි පානවා. දන්න වැඩේට කෙරෙන්න ගත්තා. මුරු පුරුදු වැඩ කොස්ම ගන්න එක ඇවිදින එක පැත්තකින් බලන්න මොනම දානයක් නැහැ බොහොම ලස්සනට වැඩියක්. ඒක නිසා මේ ඇඟිලි ගැසීම ප්‍රතික්‍රියා ඒව නැත්නම් ඒවා සකස් කිරීම අංග සංස්කරණය මේක නිකරනවා නම් වැඩේ සම්පූර්ණ ස්වභාවය. ඒ සකස් කිරීම ඇඟිලි ගැසීම අංග සංස්කරණය කියන තරක් අය ඒක නිකම් බර කරත්තයක් සල්වල පාර කැමරෝගේ ධම්මදත් ධම්මදත් ධම්මදත් නැත්නම් කෝච්චි පාරක බස් එකක් කෑන හදනකොට වගේ දඩවඩක් අල්ලගත්තා ගන්න. ස්වභාවයෙන් නැදේනවා. මුලවද මතක තියාගන්න හොරේ වැඩි හැටිම ස්වභාවයේ සිද්ධ වෙන්නේ අපිට අවුරුදු 6 වෙනකන් විතරයි. 6 හතර තේරෙන්නේ නැතුවයි කියන්නේ සියල්ල ස්වභාවිකයි බලන්න ලස්සනයි. 6 තැන්නල වාසේ කක්ක අජූරයි. 6 හතර තේරෙන්නේ නැතර වාසේ මේක ආනන්දයකමයි වෙන්නේ. මොන්නම දෙයක්වත් ඇහෙන්නේ නැහැ. சிதி 바게 கம்பரேங்கன் இன்னோவா ඊට පස්සේ ස්වභාවික තවදරෙ විදිහින් මොකද බබාට ඇඳුම් දැක්කත් ගයින්නරන් දැක්කත් ගයි වක්ස් කඩියක් දැයි සිවිදියක් දැයි වම්නේ කියක් දැයි සීවකාරක් අනේ ගන්න අමතර දාතර පොඩි දෙවියක් තේනවා බබා බලලා එයාමලා ත්‍රි ඉඟති බබා දාතු කරනවා ඊගන්දලා අවුරු හයෙන් පස්සේ මොකද ඉන්නේ අයතු ආයතක වෙන අවුරු හයෙන් තමයි ඉන්න හේවා ඔබ නොදන්නේ කය හතර දෙන්නේ නැහැ. කොහොමද යන්නද බැහැ. බෑ එහෙම කරලා කොහොමද මම මේක මේ කිස්ම ගන්න ඕනේ සක්මන් කරන්න ඕනේ ඉතින් කොහොමද කරන්නේ පුරේ ගිහිල්ලා වාගේ වාගේ පුරේ යන්නේ අඩමාරයට කියලා අර කවුරු පිළිගිල දින්නවා කියන්නේ ඒකට සක්මන් කරලා දාත්ත පුරේ යෝද වගේ කරා සක්මන් යන්නේ මොකද ක්‍රියාවක් නැත්තේ ඒ නම් ගහක වැලක් හිතෙනවා වගේ වැඩක් ඒකට කොච්චර වෙලා යනවද සැලකුණු කරගන්න ඕනේ සසන හොරු කරගන්න ඕනේ මේකට ස්වභාවික දේ එනකන් මෙහෙ කරලා කරලා යාට අල්ලල අත අල්ලල වෙනවා අත්තර දින යන්න ගිය පස්සේ ක්‍රියාවලිය වෙනකට බලන්න එක තමයි හොඳම කාරණා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවෙන් නිවන් දකින්නවා ද වේදනාවෙන් නිවන් දකින්නවා දෙයයි සියම ආසා ඇත මේ පැහැදිලි කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනේ ඒක අදුක්කම සුඛය සුඛයයි යශින්නතාවය යයි එකක්ද විශේෂ නැත්නම් මේ දෙක හඳුනාගන්නේ කෙසේද සත්‍යාවෙන් නිවන් දක්නා වේදනාවෙන් නිවන් දක්නා කියන දෙක කලකන්න පුළුවන් දෙයක් නෙවෙයි මේවා වෙන වෙන තැන් වල නම් වෙන වෙන දේවල් එක්ක සම්බන්ධකම තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රධාන දේ මේක පොළොවදාපතේ ලෝකයාගේ ස්පර්ශයක් කියලා නෝ තහන්න වැඩගත් දේ තමයි Taman ඉඳගෙන සතියෙන් ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්නකොට Taman දැනෙන්නේ මොකක්ද කියලා. සිතේ ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයාට දැනෙවි මම මේ කයේ හිත පවත්තන දායකල් දේවල් දරවල තියෙන අඩදබර මොකුත් හිතෙන්නේ නැහැ. අරකාකාරණ පිළිබඳ ප්‍රශ්න නැහැ. අත්තරමොත් වෙන පිළිබඳ ප්‍රශ්න නැහැ. මේ අර චාරිත්‍ර මේ චාරිත්‍ර යුතුයකම මොකොත් නැහැ. ශ්‍රද්ධාය කරන බුදුම සතුටක් ඇතිවෙනවා මේ කයේ හිත පවත්තන එකම ජීවනක් වාර්ථය. වේදනාවකින් එකනට තේරෙන්න පටන් ගන්න මේ කයේ හිත වාස්තරවල කයේ වේදනාව ටික තියෙනවා ඒක දරා ගන්න පුළුවන් නමුත් ගෙවල් වල හිතන හල්ලු දෙක කට්ටිය වේදනාවක් තියෙනවා පස්තරේ දින වේදනාවක් පොදුයි හැමදේම වෙන්නේ දැන් මේ කය වේදනාව විතරනේ ඒක පැහැදිලිව බුදුරජාණන්සේ චූලසෝනේ දසෝත්තේ සඳහන් කරලා තියෙනවා සමන්ගේ කය පිළිබඳව අසුඤ්ඤතයක් තියෙනවා වේදනාවක් තියෙනවා දරතේ කියලා පාවිච්චි කරනවා නමුත් ඒක දන්න නිසා අනිත් සියලු වේදනා නැති කොහොමද? ඒක දන්න නිසා අනිත්ව නැහැ. ඉතින් කොයි පැත්තෙන්ද බලුවා? එක්කනාට ওই දෙකම ඉන්නත් පුළුවන්. නමුත් හොඳට බලන්න මේ කයේ හිත පවත්නකොට හෝ සතිය ආනාපාන පවත්නකොට හෝ ප්‍රශ්නේ පවත්නකොට තමයි හිතට සහැල්ලු ගතියක් හිතට විවේකයක් ඒකට උදේකලාවක් එන්නේ કોઈ කල්පනා වෙන්නේ කියලා. ඒක ඇත්තටම අන්වේ ඥානයක්. ඒක ණය විපස්සනා ක්‍රමයක වෙන්නේ. නමුත් ඒ අනුව චරිත විලාස. එක්කෙනෙකුට වෙනදී තව කෙනෙකුට වෙන්නේ නැහැ. එකනාකම දෙක තුනම වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා දෙක ගලපන්න පුළුවන් කාරණා දෙකක් නෙමෙයි මම බැලුවේ ඒ දෙක අතර තියෙන සම්බන්ධතාවයක් පෞද්ගලික පැත්තට දාලා බලන්නයි. ඒ නැතුව මේ සත්‍තහ චරිත වල කියන්නේ මේ Yes. ආදි වශයෙන් නිවන් දක්න ක්‍රම පෙන්නලා තියෙනවා වේදනාවත් එක්ක කියන එක. මේක ඔතන දාන්න තියෙනවා අනුකූල සුත්‍රය ශූන්‍යතාවය එකක්ද කියලා සතර ශූන්‍යතාවය කියන වචනේ කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඕන එකට ගන්න පුළුවන් අදුක්ක මුසුකේ කියනකොට වේදනා ස්කන්ධයත් එක්ක විතරයි සඳහන් කරලා තියෙන්නේ ඒක ඇත්තම අදුක්ක මුසුක වේදනාට ශූන්‍යතාවයෙන් සඳහන් කරන්නේ සමහර උදක උපේක්ෂාවත් එක්ක සම්බන්ධ කරනවා තුන්වෙනි ධ්‍යානයේදී සුඛය උපේක්ෂායි වෙනවා හතරවෙනි ධ්‍යානයේදී අදුක්කමස්කේට හිත ගැටෙනවා කීයක පදාගෙන යනවා ඒ නිසා ශුන්‍යේ අදුක්කමස්කේට කියන කතාව යන්නේ වේදනාජයතිකේ සම්බන්ධ කරයි මුච ශුන්‍යතාවය වේදනාවට අදාළව මේ ඉන්ද්‍රියන් ධර්ම පහටම නැත්නම් ස්කන්ධ පහටම සමග සඳහන් වෙනවා ඒක නිසා මේ වචනේ පාවිච්චි කරන ස්වභාවය ඇති දෙක තේරුම් ගන්න එකයි තියෙන්නේ. අදන්සුන්ගේ ස්නාතකයේ යථා විශ්ිතන්නේ ගාථාවේ ප්‍රමෝපමේ සම්බන්ධතාවයේ බලයෙන් විමානේ කටව මාසයේ කියලා කියන්නේ දැන් මේ යන කාර්යය දැන් අපි පෞද්ගලයේ පළවෙනි මාසයේ එතකොට ගස්වල වල හැදෙනවා විවිධ වර්ණ වලින් මල් දෙනවා ඒ වගේ තමයි බුද්ධ ඥානයේ සඳහන් කරලා තියෙනවා සද්ධර්මය අනිකුත් ලෝකායත විශ්යන් එක්ක විශේෂයෙන් කැපිලා පෙන්නනට පස්සේ අනිකුත් කොළදාව කොළපාටක තියෙන අතර අලුතෙන් එන නිර්මාණයේ පටමස්මේකින් මේ පළවෙනි මාසයේ ගස් අලුතෙන් හදට වෙනවා වගේ හරියට අවුරුද්දට රෙදියක් දෙනවා වගේ ඒකට එක්ක වගේ තමයි මේ ධර්මය අනිකුත් ලෝකායත විශ්යන් එක්ක විශේෂයෙන් කැපී පෙනෙනවා කියන එක තමයි බුදුදානන්ත උතුමාක් මේ සඳහන් කරලා තියෙන්නේ බව සෞන්දර්යාත්මක කතාවක් නමුත් ඒ ඒක විග්‍රහ කරනකොට අතුවාචාරින් වහන්සේලා අපහසුකමකට වෙනවා ජීවමාන මාසේ පතමස්මේ ජීවිතේ කියලා ජීවමාන කියන ඉස්සුවක් වශයෙන් මිසක් බෞද්ධ කරන්නේ ජීවමාන කියලා මාසයක් නැහැ. දෙකෙන් තියෙනවා ජීවමාන මාසේ පතමස්මේ ජීවිතේ. ඒකට ගන්න තියෙන්නේ ජීවමාන ඉස්සුව ප්‍රථම මාසේ කියලා. නමුත් අපි ඉරිටරියාව කියනකොට බුද්ධ වර්ෂයේ ජීවිතේ මාසයක් සඳහන් වෙලා නැහැ. ඒක අටුවාවට අමාරු ඉස්සර කරන්න අර්ථකථනය දෙන්නම් මේ නිර්මාණ විචේ ප්‍රථම මාර්ගය. ඒක ඉතරයි අපිට විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට විනාඩි 10ක විතර වගේ කාලයක් තියෙනවා. ආයෙත් වෙන කතාවට ඉදිරිපත් කරන වෙන ප්‍රශ්න වල කියනවා අපිට ඒ සඳහා ඒ විනාඩි 10 ගත කරන්න පුළුවන්. කාය විචය පිටිපස්සට ඇවිල්ලා නැත්නම් මම ඊළඟට ප්‍රශ්න උච්චාරණය කරන සක්කාය විචය කියන එක විග්‍රහ කරන්නේ කොහොමද නැති කරන්නේ කොහොමද කියලා මේ සක්කාය විචය කියලා කියන්නේ බොරුවක් ඇත්තක් වශයෙන් හිතා ගැනීම අපි ගියසුලියක් කියලා බලනකොට අපිට පේනවා ඒ ගියසුලිය අපිට තියෙන කුරු වැඩ ගන්නවා විසුලියට පාතාලයක්ම වනවා එකම චර්යාපද්ධතියක් පවත්වනවා ඒතර අපිට කිසකේ විසුලිය කුණු අද ගන්නවා ඒ විසුලිය පාතාලයක් හදනවා ඒ විසුලිය අසවල් තැන තියෙනවා ලොකු එකක් පුංචි එකක් කියලා නමුත් ඒක ඒ කරවන කිරුමේ කොට නැහැ විසුලිය ඒ ක්‍රියාවලිය කරවන්නේ නැහැ ඒ හේතු ධර්ම සම්පූර්ණ වෙච්චාම විසුලියක් හැදෙනවා ඉතින් ඊට පස්සේ කවුරුහරි කිව්වොත් මේ දීර්ඝිකේ ආත්මයක් තියෙනවා. එයා විල්ලක් ගත්තා. අරකයි මේකයි කියලා. ඉතින් ජීසුලේ පිරවලත් දීප්තාවක් ඇති කර ගන්නවා. නමුත් ජීසු දෙකේ එක හේතු වල ධර්මයක් මිසක් ඒක වෙනම ආත්ම ආත්මීය ස්වરૂපයක් නෑ. ඒ වගේ තමයි මේ මේ කය අල්ලගෙන මේ කය මගේ කියලා අපි নানা ආකාර ප්‍රකාශන කරනවා හඳුනා ගැනීම කරනවා අපේ අනන්‍යතාවය පෙන්වන්න කියන්නේ මේ කය තමයි අපි පෙන්වන්නේ. ඒක හරියට නිත්‍ය සුඛ සුභ එකක් විදිහට පෙන්වනවා. නමුත් මේ කය විශේෂයෙන්ම අපිට ඕන තාලට පවතින අපිට ඕන තාලට පවතිනවනම් උපදන්නාසේ මේ සත්‍යක පරිපාලනය කර කියනවා මේ මොන කැටයි උඹේ නම් ඔය කය උග ලක්ෂණ කරගනි. ඉතින් එන්න මුළු ලෝකෙම නිර්වාණ දායකයක්. බුදුසසුන ඉස්සරහට ඇවිල්ලා කියනවා මම මම මට අවශ්‍යයක් තියෙනවා මට ඕනක් කරන්න පුළුවන් ඔබ කියන්නේ කොහොමද කියලා. හොඳ හොඳ කියලා බුදුසසුන අර දැන් මේ මිනිස්සු වෙන උඹේ මොන කැටයක්. ඒ රූපේ උඹේ ලක්ෂණ ඉතින් මේ රූප මගේ නම් ඔච්ච රූප ලාවන්‍ය මධ්‍යස්ථාන දාන්න ඕන අන්දේ කන්නේ ඒ වගේ කැදී මිනිස්සු පැත්තේ කොහොමද හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ වේදනාව මගේ කියනවා ඉඳගත්තට පස්සේ වෙන විනාඩි 5ක් එක විදිහට ඉඳලා. අපි කොච්චර කැමතිද මේ වගේ ඉඳලා. ගලක්ටි වාගේ මම පිටපත් පරයන්ගේ ගන්න ඉන්න පුළුවන් හරියට ෆොටෝ එකක් හරි ගන්න පුළුවන්. දැන් ෆොටෝ එකක් ගන්න තරමක් වගේ. මේ වේදනාව පිළිබඳව කොච්චර කලිවාර පොසාරම් දෙදුවා. මේ පුංචි වේදනාවක් ආපු ගමන් අපේ තියෙන නරිගන්න පුරා බලෙන් බලනවා. මොකක්වත් ඕනේ මරන්න ඕනේ මම තව දෙන්න දෙන්නම කියවලයි මරන්න ඕනේ මරණ තත්ත්වෙ කිව්වොත් උසාව යන්න පුළුවන් නරුවට ඕනේ ඒ තරම් වේදනාවට බය සංඥා පිළිබඳව අපි හඳුනා ගැනීම නිසා හඳුනා ගැනීම හඳුනා ගැනීම හඳුනා ගැනීම කරනවා ඉතින් මේ හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම කරන හැම දෙයක්ම අන්තිමට දුකින් කෙලවෙනවා අපි අඳුරගත්ත මේ ලෝකෙ කිසිම දෙයක් අපේ ශිව සිද්ධි පිටි කරන්නේ නැහැ. මේක පිටි මේ කිසිම දෙයක් අඳුර ගන්නත් බෑ. මේක මොනතරම්වත් අඳුරන්න බෑ. පාටෙන් වර්ණයෙන් ගලෙන් වශයෙන් අපි යම හඳුනාගත්තා නම් ඒ හඳුනාගත්ත හැම එකක්ම අනිවාර්යයෙන්ම දුක දෙලනසේ. ඒ නිසා අපි මේ සංඥාවෙන් අද විශාල දුරුවක් කරලා තියෙනවා ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි එකකින්. ඉහළට දැනෙන්නේ කියලා තියෙනවා අද දුක දුකක් හදාගත්තා. සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න දුක වෙනවා. මේ සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම. හැර වැඩ කිරීම. වර්ග සංස්කාරන අපි කොයි දේ ගත්තත් මේ සත්තු වගේ ඉදි ඉදි පිටින් කන්නේ නැහැ. ඒක කපලා උනේලා සකස් කරලා තමයි කන්නේ. සත්තු වගේ ගන්දෙනවල ලගින්නේ නැහැ කියලා සදාගෙන සත්තු වගේ තටුවලින් ජීවත් වෙන්න ඇඳුම් මහකට විකාර දෙක જાතියක් වෙන මනුස්සයෙක් කියලා. මේ හැම එකකම මොකද වෙලා තියෙන්නේ? එකිනෙකා පිළිබඳ පාරක්ෂාවක් නැතිලා තියෙනවා. අර ඇදුව හොඳයි මේ ඇදුව හොඳ නෑ අර කෑම හොඳයි මේ කෑම හොඳ නෑ අර ගේ හොඳයි මේ ගේ හොඳ නෑ අන්තිමේ පාරක්ෂාව නිසා අසීමිත අසහනයකට නැත්නම් මාන්නයකට අසහනයකට ඉතින් අපි කරන හැම සංස්කරණයක්ම සංස්කෘතියක්ම නිර්මාණයක්ම ප්‍රගතියක්ම සබ්දී සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්ච. අපි කියන සෑම සකස් කිරීමක්ම දුක පිළිස්සී කරනවා. කිසිම සකස් කිරීමක් කරන්න තියෙන එකම දේ තමයි උෂ්ම ටික. ඒක දිහා බලලා ඇතුල් වෙනවා කියනවා. ඔන්න ඒකම ආවේ. මේ විඥානය තමයි මේ මම මේ මම නොවේ කියලා දෙකක් වෙන කරලා පෙන්නන්නේ. ඒකෙන් කරන්න ගන්නේ මම කියලා පුළුවන් කාර්ය කියලා කියනවා. මේ හැම එකක්ම තමන්ගේ වාසියට අරගන්න තමයි මේ සක්කාය දිට්ඨිය කියලා මධ්‍යස්ථානක් නවාවෙන්නේ ඒ නමුත් අපි කොච්චර වරදව ගත්තා සක්කාය දිට්ඨියේ යම අපේ හිතසුව පිළිසෙකම චිත්තක්ෂණයක්වත් අපේ වැරදේ ඒ තමයි මේ මවාගත්ත දෙයක් විතර තියෙන්නේ එහෙම නැතුව මේක සත්‍යයක් නෙවෙයි කියලා ඇහුවත් හයි සාන්තිය හිතුවත් සාන්තිය සාක්ෂාත් කරගන්න නමුත් මම හිතාගත්ත මම සක්කායදිට්ඨිය අවබෝධ කරගන්න කියලා ඉච්ඡා රාජ්‍යයක් නෙවෙයි ලෝකෙ නෑ. මේ සක්කායදිට්ඨිය ගැඹුරින් සක්කායදිට්ඨිය නැති කරලා විතරයි. මේ යාගනේ මුළු මායාවම ඒක අනුවෙන් කල්පනා කරන ලබචනන්සේ අපේ විඥානයේ මාතෘකාවද ඇඟට නොදැන්නේ. අර ඇඟට වහගෙන අරගෙන යන්නේ මේ කොයි යන්නේ ලයි ගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්න ඒ කවදද එන්නේ ඉතියි එන්නේ කියලා විකාරයට දෙන්නවත් කරේ ඒ දෙල්ලම තමයි හවසන්නේ බොහොම මොහොත් කල්පනා කරන්නේවා මොහොත් කියලා බලන්න හිටපන්කො අන්තිම කල්පනා කරපන් ඉතින් ගියාට පස්සේ ඒ නිසා සක්කාය දිටිය කියනවා කියන පටන් අරගන්න ප්‍රශ්නයක් ඇත්තේ නැහැ මොකද භාවනා පුරාම අපි කරන කියනවා මේකේ පාඩම මොකද්ද ගන්න මොකද්ද රස මොකද්ද කියලා අල්ලන්න උත්සාහ කරනවා ඒක 95ක්ම නෑ බවට ඔප්පු කරලා පස්සේ ආසල් වසාවේ කරනකොට කිසිම තේරුමක් නැහැ සක්මන් කරනකොට කෙරුව නැතුව අනායාසින් වෙනවා තමයි සක්මන සිද්ධ වෙන්නේ. එතකොට පේනවා කවුරුත් නැති බව දැනගෙන ඉන්නකොට හොඳටම සක්මන කෙරේ. විතර කරනකොට වැඩි. ඒ නිසා සක්කාය විච්චේ නැතිව සාක්ෂාත් වෙන්න වෙන්න විතර කෙරෙන්නේ ඒක කියන්නේ නේවාසිකේ අධික අධිකාරිය විධායකේ බලකාරයක් නෙකේ නැහැ. අනිවාර්යයෙන්ම තියෙනවා කියන හිතාගෙන ඉන්න හීනකට තමයි සක්කාය විච්චේ කියන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හොඳට අවුලට වත්විච්චාම ඒ උණුසුම් වාතය ඇතුළට ගියම පේන වතුරක් වගේ. කාන්තාරයකට අවුලෙච්චාම වතුරක් වගේ වෙනවා කියනවා. ඉතින් මේකෝ වතුරයි කියලා හිතාන හිතුවොත් මොන දුනවා වතුරම මෙතන දුවන දුවන ගිහිල්ලා 10 එකක් 20 10 එකක් නැතිලා මැරලා. ඔතන එතන පේන්නේ වතුර නෙවෙයි මේ කැටවිච්ච වාතය කියලා දන්නවනම් අඩුවන්නේ දුවන්නේ ඒ වගේම ඒ මාධ්‍යලේ කටුදු සංචාරනවා ඒ අතන මිරිගු මම මෙතන කියලා ගුවන් පටන් අරගත්තද කිසි කොච්චර දේවත් මෙලෙවත් මාත් අතර වෙනස ආපු ඉන්නේ නැහැ. ඒකත් දෙන්නේ නැහැ. අවුටන් දෙන්නේ කියන මට යන්න පුළුවන් වෙනවා. අදාකට තියෙනවා. ඒකයි සක්කාය දිට්ඨිය කියන එක ඒක අල්ලලා ඔප්පු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා කිසිම එකක් ලෙන්සන වැඩ කරන මුළු භාවනා පුරාම පෙන්නන්නේ තියෙනවනම් මට චේන්ජ් දකින්න උත්සාහ කරන එක. ඒ නිසා ඒක මනසින් මවාගත්ත විවිධවා මායාවක් හීනයක්. මේ මුළු ලෝකෙම අපි ගත කරන මුළු ලෝකෙම හීනයක්, ලාලිත්‍යයක්, ලයක්, මායාවක්, විවිධවක් ඒක බුදුජානක දෙන්නවා. ඒක සාමාන්‍ය මේ ලෝකයේ වටිනාකම තියෙන මිනිස්සු වකිනවට කැමති නැහැ. ඉතින් ඉරවි ගැඹුරු අර්ථයක් මේක තියෙනවා කියලා මොකක්ද අර්ථයක් දෙන්න හදන නමුත් ඒ සියලු අර්ථ මරණයෙන් හොබා. මරණය හැබැයි කිසිම අර්ථයක් නැහැ. ඒ නිසා මරණකම් තමයි කොහොමද කියන්නේ. ඉතින් ඒක මරණය ඉස්සෙල්ලම ඒ සකාදිච්චයක් තියෙනවා කියන මතේ බාරගන්න මැරෙන්න ඉස්සෙල්ලා තියෙනවා නැද්ද කියලා ඒ සඳහාම කාලය දෙය කරලා පරීක්ෂා කරලා බලන්න ඔක්කොම පුළුවන් නම් මේක පාරකට කරන්නේ. බුදුහාමුදුරුවෝ සාරා සංකේතවල ලක්ෂයක් උත්සාහ කරලා අපිට කියනවා ඒකක් නෑ. අන්න මේ පරිශ්‍රණය කරලා නැරෙන්න ඉස්සෙල්ලා ඒක නැති බව පුරගන්න ඉන්නකම සකයි කියන්නේ. අන්දරේ මම මේ කියනකොට බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්න උත්තර ගන්නවා. මොකෙන් හරි මම කියන ප්‍රශ්නට උත්තර ලැබෙනවා. ඒ සාමාන්‍යයෙන් ඒ වේදනාවට උපස හරි එහෙම මෙනේ කරා. යටපත් කරා කියන්නේ නොදකින් නොකතන් නොදකින් තමයි. ඒකකටම අවු වෙලා ඉවරයි. වේදනාව යටපත් කරන වේදනාව විපස්සනා නම් ගන්න බෑ. වේදනාවේ යථා ස්වභාවය බලන්නයි තියෙන්නේ. ඒක තමයි වේදනාව අධික ක්‍රම නිසා ආනාපානය හෝ ඉරියව්ව ගන්න බැරි නම් ඉතනම සතියේ යුක්ත වේදනාව නිහිතෙමුත් ප්‍රශ්නයක් නෑ. ඒක ඔක්කොම ඒ ඔක්කොම වේදනාව නොදකින්න පටන් කියලා ඒක පස්සේ කරන දේවල්. ඒක නිසා ඒක ද්වේෂයෙන් කරන මේ දෙනේ කියන්නේ. ඒක හරි තැනකට යොමු වේදනා දැනෙන්නේ අරුක වේදනා හෝ දුක වේදනා වේදනා දෙකින් කොට හැදීමේතරව වේදනාව දැනෙන්නේ කපනවා කුච්චනවා අයිනවා කොටනවා වගේ නම් කුච්චනවා කියන්නේ පතේ දාතු තමයි අයිනවා කියන්නේ පතේ දාතු තමයි එතකොට තේරෙන්නේ එතකොට වේදනාවක් නැති කියන්නේ අදින්නේ මේ බලන්න ඇති හැටි නෑ ඕනේ හිතන්න යන්න ඕනේ ඒක දෙන්න දෙන්න ඒක නිසා ඒ දැනීමට අර අලුත් මොනවාක්වත් අධ්‍යයනය කරන්න ඕනේ. එයා දැනෙන්නේ වේදනාවක් දැනෙන පුච්චනකට තියෙන්නේ. එච්චරයි මේ මේ වේදනාවේ ස්වરૂපය මේ මේ තේජෝ වලින් තේරෙන්නේ. පදවතෙන් තේරෙන්නේ. කටුක ගැටියට තේරෙන්නේ. ඒක නම් කරන්න හරි මෙනේ කරන්න යන්න දෙයක්. ඒක තමයි අපි මේක ගන්නකොට ඒ දැනුමද කියන්නේ චින්තාමය ඥානනේ. මේ චින්තාමය ඥාන මතුවෙච්ච ගමන් ප්‍රත්‍යක්ෂය දැනෙනවා. ප්‍රත්‍යක්ෂේ මූලා කරනවා. ප්‍රත්‍යක්ෂේ මූලා කරන මේ සම් චින්තාමය මතුවෙන්න දෙන්න බෑ. මේ එයා කොයි වෙලාවට උරුසන. මතු කරන්න දුන්නත් නැතත් උරුසන. අපිට තියෙන්නේ ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරගෙන යන එක. චින්තාවේ පොදුවන් නම් වරෙන් බැලන මිලක්. මේ මේ ප්‍රත්‍යක්ෂ කරකට වෙන්නේ චිත්තා මේ ඉස්සර කරන ගමන් ප්‍රත්‍යක්ෂ බොහොම කොලෑටි බොහොම කොලයි චිත්තා මේ කියන්නේ හරි බොර හැරි එයා හඳුනා ප්‍රත්‍යක්ෂ නැති කරා ඒ නිසා ඒක මේ වගේ භාවනා මැදස්සේ භාවනා කරනකොට තමන් විසින් කරගන්න නපුරක් වෙනවා ඒ නිසා ඒ තමන් දැනුම නිසා ඒක අයින් කරන්න යන්න එපා ඒක ආපු දෙයක් ඉස්සර කරන්න යන්න එපා අගේ කරන්න යන්න එපා නම ප්‍රත්‍යක්ෂ අගේ කරන්න යන්න හොඳේ හොඳේ හොඳේ හොඳේ මම මම ලැබි දැන් බලාපොරොත්තු විදිහට ඒක ගත කාලයකින් ආවලා තාම වෙන්නේ මම හිතනවා වෙන අවස්ථාවක ඉස්සතර ප්‍රශ්න නැහැ කියලා ඒ නිසා මෙතනින් අපේ දෙවෙනි දවසේ සාකච්ඡාව වෙනවා මේ දවසේ පවත්වපු දෙවෙනි දවසේ සාකච්ඡාවේ මාතෘකාව සීලය ආරම්භ කරනවා